ආයුබෝවන් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සියස සියසි නරඹන ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට. මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා සියස නාලිකාවෙන් පිදෙන වැඩසටහන් මාලාවේ අරුත්බර අලුත් වැඩසටහනක් අපි මේ විදිහට ආරම්භට යෙදුණා. ඉතින් අදත් ඒ වැඩසටහනේ දෙවැනි කොටස මෙලෙසට අපි ආරම්භනකොට ඔබේ නිවහනට අද දවසට අප මෙලෙසට ගෙනෙන මේ වැඩසටහන සුගත පද විවරණ වැඩසටහන. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන ඒමේදී අදත් අපි තාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා මෙම වැඩසටහන ගෙනීම සඳහා අපට පූර්ණ ආශිර්වාදය අවවාද දෙලින කරන නාලිකාවේ ගරු සභාපති තැන්පත් ආචාර්ය PKU අධිකාරම් මැතිතුමන් එවැගේම මෙම මැතිනිය කාන්ති අධිකාරම් මැතිනිය සිය සමාජ ජාලයේ ගරු අධ්‍යක්ෂතුමන් සඳරුවන් අධිකාරම් මැතිතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය ඒ සියලු දෙනාව කෘතහස්තව අප මෙලෙසින් සිහිපත් කරමින් සුගත පද විවරණ වැඩසටහනට ඇරයුම ලද ඒ වගේම ගෞරවනීය වැඩමවීම සිදු කළ අපේ හාමුදුරන් වහන්සේව පිළිගන්නටයි මේ සූදානම මේ වැඩසටහනේ ප්‍රධාන නිර්මාතෘවරයාණන් වහන්සේ උන්වහන්සේ ඒ වගේම අපිට ලද ප්‍රධාන සම්පත්දායකයාණන් වහන්සේ උන්වහන්සේ ඊ타ත්ම ගෞරවයෙන් පිළිගන්නට අවසරයි අද දවසේ අපගේ ගෞරවනීය ආරාධනෙන් මෙහි සම්ප්‍රාප්ත වුණු එවැගේම මෙම මැදිරියට වැඩම කළ අපේ හාමුදුරන් වහන්සේ නම කියන්නට අවසරයි ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරනි ඉතාමත්ම ගෞරවයෙන් බැතිසිතින් ඔබ වහන්සේව මේ අවස්ථාවට පිළිගන්නවා. අපේ හාමුදුරන් වහන්සේව පිළිගැනීමෙන් අනතුරුව දැන් අපි සූදානම් වෙන්නේ අපේ මේ වැඩසටහනට අවතීර්ණ වන්නට. ප්‍රේක්ෂකයිනි ගිය සතියේ අප මේ වැඩසටහන් මාලාවේ ආරම්භක අවස්ථාවට එළඹුණා. මේ වැඩසටහනේදී අපි තෝරාගත්තේ රේරුකාණී චන්දවිමල ස්වාමින්වයන් වහන්සේ විසින් රචිත ධර්ම පුස්තක රසක් අතරින් සුවිශිෂ්ට ග්‍රන්ථයක්. ඉතින් ග්‍රන්ථ පෙළක් විග්‍රහ කරන මගට පළමු ග්‍රන්ථය අපි තෝරාගත්තා. ඒ ග්‍රන්ථය මා ඔබට යලිත් වතාවක් පෙන්වන්නම්. වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන ග්‍රන්ථය තමයි අපි තෝරා බේරාගත්තේ. මේ වැඩසටහන් මාලාව අප ඔබ වෙතට තිලින කිරීමේදී වගකීම යුතු මාධ්‍යනාලිකාවක් විදිහට මේ සියල් ග්‍රන්ථයන්හි වර්තමාන අධිකාරීත්වය, අධිපතිත්වය, හිමිකාරීත්වය නොයසේනම් මෙහි බාරකාරීත්වය දරන ශ්‍රී චන්ද විමල ධර්ම පුස්තක සංරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති තැන්පත් නම කියනට අවසරයි කිරියොරුවේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදය අවසරය අපි ලබා ගත්තා. එනිසා උන්වහන්සේවත් ඉතාමත්ම ගෞරවපූර්වකව අප මෙලෙස සිහිපත් කරනවා. දැන් ඊළඟට ඔබ දන්නවා හොඳම කාරණාවටයි අපි එළඹෙන්නේ මෙවැනි වැඩසටහනක් අප ඔබට තිලින කලේ ඇයි මේ වැඩසටහන බලන ඔබට තියෙන ප්‍රශ්නේ තමයි ඒ ප්‍රශ්නය අපි ඒටත් කෙටි පිළිතුරක් දීලම වැඩසටහනට අවතීර්ණ වෙන්නම් දෙස් විදෙස් බොහෝ පිරිස් මේ ධර්ම පුස්තකය පරිහරණය කරනවා නමුත් මෙහි තියෙන හරි අර්ථය විචාරකීන්ගේ විග්‍රහයෙන් විකෘති වන්නට පුළුවන්. ඒ නිසා අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට ඒ වගේම සියස නාලිකාවට විශේෂ ඉල්ලීම් කිහිපයක් ලැබුණා. දෙස් විදෙස්ගත බොහෝ පිරිසෙන් මේ පිළිබඳව හරි විග්‍රහයක් හොඳ හැටි කර දෙන්නට කියලා. ඉතින් ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේ මේ තීරණයට එළඹුණා. අපේ හාමුදුරුවනේ වංචක ධර්ම පිළිබඳව පසුගිය දවසේ අපි පැයක කාලයක් හරි අපූර්වට කතා කළා. ඔබ වහන්සේගේ විග්‍රහය නිසාම අපිට ඒ කාලය යනවා තේරුණෙත් නෑ අපේ හැමදෙරුවනේ. පසුගිය සතියේ මේ වැඩසටහන බලපුවයත් ඉන්න පුළුවන්. නොබලපු පිරිසක් අද මේ වැඩසටහන නරඹන වෙන්නත් පුළුවන්. අපේ හැමදෙරුනේ වංචක ධර්ම කියන්නේ මොනවද කියලා කෙටි හැඳින්වීමක් කරලම අපි මේ ධම් සාකච්ඡාවට එකතු වෙමු. ඔව්, සරණයි හැම දිනාටම අපි පසුගිය සතියේ මේ වැඩසටහන ආරම්භ කරද්දිම සිහිපත් කළා වංචක ධර්ම කියලා කියන්නේ අපේ සිත රවටන ක්ලේශ ධර්ම. ක්ලේශ ධර්ම වලින් සමස්තයක් හැටියට අපේ සිත කිලිටි කිරීම සිද්ධ කරන්නේ ඊට අමතරව ඇතම් ක්ලේශ ධර්ම අපේ සිත රවටන ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ අවස්ථා පිළිබඳව තමයි විශේෂයෙන් වංචක ධර්ම හැටියට දක්වන්නේ. අපි එහිදී සිහිපත් කළා කරුණු දෙකක් නිසා මේ රැවටීම සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමයි ඒ ක්ලේශයන් ප්‍රතික්ෂේප කරන පාපය පිළිකුල් කරන පුද්ගලයාගේ සිතැඟිවලට අනුරූපව මේ ක්ලේශ ධර්මයන් යම් යම් ස්වરૂපයන්ගෙන් වෙනස් ආකාර වෙනස් හැඩ ගනිමින් තමන්ගේ මනසේ ඒ ඒ පුද්ගලයාගේ සිතුම් පැතුම් වලට අනුකූලව පහළ වෙන්නට පුළුවන්. දෙවැනි කාරණේ තමයි මේ චිත්තචෛතසික ධර්මයන්ගේ සූක්ෂම ක්‍රියාකාරීත්වය පිළිබඳව ඒ චිත්තචෛතසික ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ පිළිබඳව යම් වැටහීමක් අඩු පුද්ගලයෙකුට ඒවා පිළිබඳව විවිධ වැරදි වැටහීම් ඇති වෙන්නට පුළුවන්. එතකොට ওই කාරණා දෙකම නිසා අපේ මනසේ පහළ වෙන ඇතැම් මනෝභාවයන් ඇතැම් හැඟීම් අපිට નિවරදිව විවරණය කරගන්නට පහසු නැහැ. එතකොට ක්ලේශ ධර්මයන්, අකුසල ධර්මයන්, පාප ධර්මයන් අපි කුසල ධර්ම හැටියට, සද්ධර්ම හැටියට, ගුණ ධර්ම හැටියට අපේ මනසින් අපි පිළිගන්නට පෙළඹෙනවා. ඉතින් මේක අපි පසුගිය සතියේ සිහිපත් කළා විශේෂයෙන්ම අපි රැවටෙන ආකාර දෙකක් තියෙනවා ලෝකයේ අන් අය කරන කියන දේවල් වලට රැවටීම සහ අපේම සිතට රැවටීම. ඉතින් අන් අයට රැවටීමත් රැවටීමක් තමයි. නමුත් ඒක කවදා හරි තව කෙනෙකුගේ සහයෝගයෙන් හරි අපිට නිවැරදි කරගන්නට පුළුවන්. නමුත් බොහෝ දැනුගත් පුද්ගලයන් පවා තමන්ගේ මනසට රැවටෙනවා නිවැරදිව වංචක ධර්ම හඳුනා ගන්නට නොහැකි වීම නිසා. ඒ පිළිබඳව විශේෂයෙන් රේරුකාණේ මහානායක හඳුරෝ මේ වංචක ධර්ම පොතේ සිහිපත් කරනවා මේ විදිහට වංචක ධර්ම නම් වූ කුසල ධර්මයන්ගේ වේශයෙන් సంతානෙහි පහළවන්නා වූ අකුසල ධර්මයන්ගෙන් කෙරෙන වංචනය තමා විසින්ම තමහට කරගන්නා වංචනය වේ. තවත් ක්‍රමයකින් කියතොත් එය තමාගේ සිත විසින්ම තමාගේ සිතට කරන වංචනයකි. එබැවින් අන්යන් විසින් රැවටීමට දුෂ්කර වූ බොහෝ නුවණති පුද්ගලයෝද ඔවුන්ගේ సంతානෙහි උපදනා වංචක අකුසල ධර්මයන්ට රැවටෙති. එතකොට දැන් සාමාන්‍යයෙන් බුද්ධිය අඩු නුවණ අඩු පුද්ගලයෝ ලෝකේ යම් යම් කරුණ වලට රැවටෙනවා කියන එක ස්වභාවිකයි. දැන් මේ වංචක ධර්මවල තියෙන සූක්ෂම බව නිසා බොහෝම දැනුගත් නුවණති පුද්ගලයෝ පවා මේ Tamanගේ මනසේ පහළ වෙන මේ වංචක ධර්මවලට රැවටෙනවයි කියන බව තමයි නායක හඳුරෝ පැහැදිලි කරන්නේ. ඒ වගේම දැන් ලංකාවේ මේ වංචක ධර්ම පිළිබඳව අපේ රේරුකාණේ මහානායක හාමුදුරුවෝ මේ ග්‍රන්ථය සම්පාදනය කරන්නට පෙර මේ වංචක ධර්ම පිළිබඳව සාමාන්‍ය ජනතාවට දැනගන්නට අවකාශයක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම ත්‍රිපිටක ග්‍රන්ථවල යම් යම් තැන විසිරී පවතිනවා. ඒ වගේම අට කතාවල යම් ආකාරයකින් මේ පිළිබඳ විශේෂයෙන් netthi ප්‍රකරණ අට කතාවෙහි යම් විග්‍රහයක් තියෙනවා. නමුත් සාමාන්‍ය ජනතාව අතට මේ වංචක ධර්ම කියන්නේ මොනවද කියන කාරණා පැහැදිලි කෙරෙන්නට ප්‍රථම වතාවට ග්‍රන්ථයක් සම්පාදනය කරන්නේ වේරුකාණේ මහානායක හම්බුනේ. ඒ නිසා එක පැත්තකින් ගත්තහම රේරුකානේ මහානායක හාමුදුරුවන්ගේ ධර්ම ග්‍රන්ථ අතර අනන්‍ය වූ ග්‍රන්ථයක් තමයි වංචක ධර්ම පොත. මොකද දැන් උන්වහන්සේ අභිධර්මය ගැන දහම් පොතපත ලියලා තියෙනවා තවත් අය අභිධර්මය ගැන ලියලා තියෙනවා. තෙරුවන් ගුණ පිළිබඳව නායක හාමුදුරුවෝ ලියලා තියෙනවා. එතකොට තෙරුවන් ගුණ පිළිබඳව තවත් අය ලියලා තියෙනවා පොතපත. ඒ වගේම විදර්ශනා භාවනාව ගැන නායක හාමුදුරුවෝ පොත් ලියලා තියෙනවා. තවත් අය විදර්ශනා භාවනාව ගැන පොත්පත් ලියලා තියෙනවා. ඉතින් ඒ අතින් බැලුවාම රේරුකාණේ මහානායක හාමුදුරන්ගේ ධර්ම ග්‍රන්ථ අතර අතිශයින්ම සුවිශේෂ නායක හාමුදුරුවෝම මුලින්ම මේ සමාජයට හඳුන්වා දුන්නු විශේෂ පැතිකඩක් තමයි මේ චිත්තචෛතසික ධර්මයන්ගේ සූක්ෂම ස්වභාවයක් පැහැදිලි කරන මේ වංචක ධර්ම ග්‍රන්ථය. ඉතින් ඒ බව උන්වහන්සේ උන්වහන්සේගේ ග්‍රන්ථයේ ප්‍රස්තාවනාවේ පැහැදිලි කරනවා. වංචක ධර්ම පිළිබඳව බෞද්ධ ජනතාවට අවබෝධයක් ඇති කර ගැනීමට ඒවා පිළිබඳව ලියවුණු පොතපත තිබිය යුතුය. එහෙත් ඒ සඳහා සැපයුණු පොතක් අපේ රටේ දක්නට නැත. එබැවින් සාමාන්‍ය ජනයාට තබා උගතුන්ටද වංචක ධර්ම গুপ্ত දෙයක් වී තිබේ. බොහෝ දෙනා ඉබඳු ධර්ම කොටසක් ඇති බව පවා නොදනිති. গুপ্ত දෙයක් වී තිබෙන වංචක ධර්ම ශක්ති පමණින් බෞද්ධ ජනයාට හෙළි කර දීම පිණිස වංචක ධර්ම නම් වූ මෙම ග්‍රන්ථය අප විසින් සම්පාදිතය. එතකොට නායක හඳුරු ඉතාම පැහැදිලිව ගිහි පැවිදි දෙපිරිසගියම ප්‍රඥාව අවදි කරන විශේෂයෙන් නායක හඳුරු මේ ධර්ම ග්‍රන්ථ සම්පාදනය කරද්දී සිහි කරන කාරණයක් තමයි අපේ කිරියෝරේ ධම්මානන්ද නායක හඳුරුනේ වසර 17ක් උන්වහන්සේට ප්‍රස්ථාන කළේ. එතකොට නායක හඳුරු උන්වහන්සේ සමග සිහිපත් කරනවා ධම්මානන්ද මම මේ පොත්පත් ලියලා තියෙන්නේ මගේ පඬිතකම පෙන්වන්න නෙමෙයි. මගේ දැනුගත්කම් පෙන්වන්න එහෙම නෙමෙයි. මම වටහාගත්තු ධර්මකාරණා මහජනයාට මොන විදිහෙන් පැහැදිලි කළොත් වැටහෙයිද කියලා හිතලා බලලා මෙන්න මෙහෙම කිව්වොත් මේක කියවන කෙනාට වැටහෙයි කියලා හිතෙන විදිහට තමයි ওই ධර්ම ග්‍රන්ථ සම්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒක ඉතාමත්ම වැදගත් කාරණයක් ශහන් මහත්මයා. මොකද අද හුඟක් දෙනා අපි දකිනවා පොතපත ලියන්නේ තමන්ගේ දැන උගත්කම ප්‍රකට කරන්න තමන්ගේ පාණ්ඩිත්‍යය පෙන්වන්න. ඒ වගේම උන්වහන්සේගේ අධ්‍යාපනය ගැනත් උන්වහන්සේ සිහිපත් කරලා තියෙනවා ධම්මානන්ද මම දේවල් මම ඉගෙන ගත්තේ මගේ සම්මෝහය දුරු කරගන්න විනා උගතකු හැටියට ප්‍රසිද්ධ වෙන්නටවත් මේ බණ පොත් ලියලා ප්‍රසිද්ධ වෙන. ඒ මොකකටවත් නෙමෙයි. මගේ මනසේ සම්මෝහය දුරු කරගන්නට තමයි මම මේ ඉගෙන ගත්තේ. ඒ වගේම මම ඉගෙනගත්තු මගේ ගුරුවරුන්ගෙන් මම වටහාගෙන පුරුදු පුහුණු කරපු දේවල් තව බොහෝ දෙනාට පරිහරණය කරලා ධර්මඥානෙ දියුණු කරගන්න, ඒ අයගේ සම්මෝහය දුරු කරගන්නට මෙන්න මේ විදිහෙන් කියා දුන්නොත් ඒගොල්ලන්ට තේරෙයි කියලා හිතන විදිහට තමයි මේ ධර්ම ග්‍රන්ථ සකසලා තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට මහානායක හාමුදුරුවෝ විසින් මේ ධර්ම ග්‍රන්ථය සම්පාදනය කිරීම සුවිශේෂ කාරණයක් හැටියට ඒ වගේම උන්වහන්සේගේ අනන්‍යතාවය සටහන් වෙන ධර්ම ග්‍රන්ථයක් හැටියට අපිට විශේෂයෙන් හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ නිසා තමයි අපි මේ ධර්ම සාකච්ඡාවේදී මේ ධර්ම ග්‍රන්ථය තෝරා ගන්නට එයත් එක සාධකයක් වුණා. ඒ වගේම තමයි අපි පෙර පසුගිය සතියේ වැඩසටහනෙදිත් ආරම්භක වැඩසටහනෙදිත් අපි සිහිපත් කළා. හුඟක් දෙනෙක් වර්තමානයේ ලෝකය රවටමින් සිටිනවා දැනගෙන සහ නොදැනගෙන. එතකොට Taman ළඟ ධාන අභිඥා මාර්ගඵල නැති බව දැන දැනම ලෝකේ රවට්ටන පිරිසක් ඉන්නවා. ඒ අය කෛරාටිකයෝ. තව පිරිසක් ඉන්නවා අහිංසකව ඇත්තටම Tamanගේ මනසේ සියුම් ගති ලක්ෂණ හඳුනාගත නොහැකිව Tamanම Tamanගේ සිතට රැවටිලා ඒ අය ලෝකයට යම් යම් වැරදි ප්‍රකාශන මති මතාන්තර ඉදිරිපත් කරනවා. ඉතින් ඒක එක්තරා අහිංසක ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ පවා ඒක බොහොම සානුකම්පිතව දැකලා තියෙනවා. නමුත් ඒ తত্ত্বය ලෝකයට කරන අපරාධයක් නොවුනට Tamanගෙම නිර්වාණගාමිනී මාර්ගය අහුරා ගැනීම. ඉතින් ඒ නිසා ලෝකය දැන දැනම රවටන අයට සිහි බුද්ධිය උපදවාගෙන සත්පුරුෂකමෙහි පිහිටන්නට පුළුවන් නම් තම තමන්ගේ සිත අවබෝධ කරගෙන වංචාවෙන් වළකින්නට ඒ වගේම අහිංසකව තමන්ගේ මනස ගැන තේරුම් ගත නොහැකිව තමන්ගේ මනසට තමන්ම රැවටිලා වංචනික විදිහට කටයුතු කරන ලෝකය මුලාවට පමුණුවන එබඳු පිරිසට තමන්ගේ සිත් සතන් විවරණය කරගෙන ඒ Tamanගේ මනසට ඇති කරගෙන තියෙන රැවටීමෙන් නිදහස් වෙලා නිවැරදිව නිර්වාණගාමිනී මාර්ගයේ ඉදිරියට යන්නට මේ දෙපසටම සහායක් හැටියට විශේෂයෙන් වර්තමාන සමාජයේ දහම විනය හැටියට විවිධ අර්ථකතන ඉදිරිපත් වෙනෝ ඒ බඳු සමාජ වටපිටාවක අපට අනිත්‍ය විවේචනය කර කර ඉන්නව වෙනුවට Tamanගේ දිහාවට හැරිලා තමන් දෙසට හැරිලා තමන්ගේ සිත තමන් විසින් විවරණය කරගෙන ධර්මය අධර්මය කුමක්ද කියලා වටහාගෙන නිර්වාණගාමිනී මාර්ගයේ ඉදිරියට ශක්තිමත්ව යන්නට හැම දිනාටම අත්වලක් හැටියට තමයි මහානායක හඳුරෝ විසින් සම්පාදිත මේ වංචක ධර්මහා චිත්තෝපක්ලේශ ධර්ම ග්‍රන්ථය පාදක කොටගෙන අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්නට හිතුවේ. වැඩසටහනේ නම සුගත පද විවරණ. අද අපි තෝරගත්ත පොතේ නම වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම. මේ පොත රචනා කළේ රේරුකාණේ චන්දවිමල අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ. නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ රචනා කළ කෘතියට අමතරව තවත් බොහෝ කෘති රැසක් තිබෙනවා. විශේෂත්වය බවට පත් උනේ මෙවැනි කෘතියක් මෙවැනි මාතෘකාවක් පදනම් කරගෙන ලියවුණු මුල්වර කියන කාරණාව අපේ හාමුදුරුවෝ මනාව පැහැදිලි කළා. දැන් ඔබට මට අපිට මනාවට තේරෙන දේ තමයි අඩ දැනුම බුදුදහමේ හරි භයානකයි කියන කාරණය. මොකද අපි පින් කරන්න ගිහිල්ලා නොදැන පව් ගොඩක් රැස් කරගත්තොත් ඒක අපේ ජීවිතයට අපිට කරගන්න මහා අපරාධයක් විදිහටයි අපේ හම්දුරෝ දේශනා කළේ. විශේෂයෙන් ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට අපි අද හරි සතුටින් මතක් කරන කාරණාවක් තිබෙනවා. මේ වැඩසටහන POTV 95 නාලිකාවේ ඔබට නරඹනවා වගේම ඔබට අද පටන් හැකියාවක් තිබෙනවා CS TV YouTube නාලිකාව හරහත් අපේ මේ වැඩසටහන් සියල්ලම පාහේ දැක බලා ගන්නට. එතකොට රූපවාහිනියෙන් ඔබට මගහැරුණු අතහැරුණු වැඩසටහන් සියල්ලක් මග නොහැර අත නොහැර බලන්නට අන්තර්ජාලය උපයෝගී කරගෙන YouTube නාලිකාව හරහා හැකියාව තිබෙනවා. ඒ වගේමයි මුහුණු පොතේ අපේ Facebook පිටුව CS TV ලෙසට ඔබට දැක ගන්නට පුළුවන්. ඉතින් ආරාධනා කරන ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට දිනුණු තාක්ෂණයත් එක්ක දිනුණු වෙන CS මාධ්‍යශාලය සමග එලෙසින් අන්තර්ජාලය හා ගණදෙනු කරන්නත් ඔබට එකතු වන්නට කියලා. අපේ හාමුදුරුවනේ යලිත් අවසර පතන ඔබ වහන්සේගෙන් සදහම් සාකච්ඡාවේ අපි මගහැරුණු අතහැරුණු කොටස් එකතු කරගෙන යන ගමනට මම මේ විරාමයට පෙර කිව්වා මට හරි ලෝභයි විරාමයකට යන්නට ඒ තරම් හරි අපූර්වට අපේ හාමුදුරුව පැහැදිලි කරා වංචක ධර්ම පිළිබඳව. අපේ හාමුදුරුවනේ අපි කතා කරන හැම කාරණාවක් ඇතුළෙම හරිම කාරණාව තමයි අපි හංගන කාරණාව තමයි වංචනික සාධකයේ තමයි අපි හරි ලෝභයි. මේ කතා කරන මටත් ලෝභ හිතෙනවා. ඒ වගේම මේ වෙලාවේ රූපවාහිනිය නරඹන ඔබටත් ලෝභ හිතෙනවා. හැබැයි ඔබ වහන්සේ විතරක් නිර්ලෝභීව දහම් දෙසනවා. අපේ හාමුදුරුවනි, ලෝභය කියන්නේ මිනිස්සුන්ට තියෙන ප්‍රබලම සාධකයක්. ඒ වගේම හැම මිනිසයා ළඟම හංග ගන්න බැරි සාධකයක්. මේ ලෝභය ගැන කොහොමද අපේ හාමුදුරුවනි දහමේ විග්‍රහ වෙන්නේ මේ පොතට අනුව? ඇත්තටම ලෝභය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විවිධ තැන විවිධ වචන වලින් පැහැදිලි කරලා තියෙනවා දීර්ඝ වශයෙන්. ඒකට හේතුව තමයි ලෝභය කියලා කියන්නේ සියලු සත්වයන්ගේම ප්‍රධානම ක්ලේශය. අවිද්‍යාව පදනම් වෙලා තියෙනවා. අවිද්‍යාව නිසා තමයි සියලු කෙලෙස් ඇති වෙන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ කරුණු හරියට නොයැටීම. එතකොට ක්ලේශ ධර්මයක් හැටියට ක්‍රියාකාරී தત્ත්වේ පවතින ප්‍රධාන ක්ලේශය තමයි ලෝභය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සමස්ත සංසාර දුකෙහි මූල හේතුව හැටියට තණ්හාව දේශනා කරන්නේ. එතකොට තණ්හාව තණ්හාවෙහි එක් එක් ස්වરૂපයන් තමයි ලෝභය, ඇලීම, බැඳීම, කැමැත්ත, ඕනකම, ආදරය, ආසාව, කෑදරකම, ප්‍රිය බව, අපේක්ෂාව බලාපොරොත්තුව මේ විවිධ වචන වලින් අපි පැහැදිලි කරන්නේ එහි එක් එක් ස්වરૂපයක්. එතකොට දැන් නායක හාමුදුරුවෝ මේ වංචක ධර්ම හා චිත්තපක්ලේශ ධර්ම පොතේ වංචක ධර්ම හැටියට මුලින්ම පැහැදිලි කරන්නට යොදාගන්නේ ලෝභය. ඒකට හේතුව තමයි සත්ව సంతානෙහි බහුලවම යෙදෙන ක්ලේශයත් එක්ක ප්‍රබලම ක්ලේශයත් එක්ක අරහත්ත්වයටපත් වෙනකන් ਸਰව සම්පූර්ණයෙන් අහෝසි කළ නොහැකි ක්ලේශයත් ඒක. ඉතින් ඒ නිසා ඒක මූල ක්ලේශයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි නායක හඳුරෝ ඒ පිළිබඳව මුලින්ම පැහැදිලි කිරීම ආරම්භ කරන්නේ. එතකොට ශහන් මහත්මයා ඇහුවා මේ ලෝභෙහි ස්වභාවය ගැන ලෝභය අපේ සිත්වල තුන් ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. ඒක මහානායක හඳුරෝ වංචක ධර්ම පොතේ මෙහෙම පැහැදිලි කරනවා. නොලැබූ සම්පත් ලැබීමේ ලෝභය, ලැබූ සම්පත් පවත්වා ගැනීමේ ලෝභය, සැප විඳීමේ ලෝභයයි ලෝභය තෙවදෑරුම් වේ. එතකොට තුන් ක්‍රමයකට ලෝභය ක්‍රියාත්මක වෙනවා. නොලැබූ දේවල් ලබන්නටත්, ලැබූ දේ පවත්වා ගන්නටත්, ඒ වගේම ඉන්ද්‍රිය පිනවමින් සැප විඳින්නටත්. දැන් නොලැබූ දේවල් ලබනවා කියලා කිව්වහම දැන් ලෝභය කාමය ඇති වෙන්නේ මේ ඉන්ද්‍රියන් පිනවීමේ මූලික අපේක්ෂාව මතනේ එතකොට දැනට ඉන්ද්‍රියන් පිනවන්නට අපිසන්තකව තියෙන දෙයට අමතරව තව දේ අසවල් දේත් ඕන අසවල් දේත් ඕන කියලා අපේක්ෂා කරන ගතිය තමයි නොලැබූ දේවල් ලැබීමේ ලෝභ. එතකොට සමහර දේවල් ලබා ගත්තාම ඒවා පවත්වා ගැනීමේ තෘෂ්ණාවක් තියෙනවා. දැන් ධනය හම්බ කරගත්තාම මේ හම්බ කරගත්තු දේවල් වියදම් නොවි කොහොම හරි පවත්වා ගන්න. නඩත්තු කරගන්න. ගේ දොර ඉඩ කඩම් ඒවා නඩත්තු කරගන්න. දැන් අපි හිතමු ලෝකයේහි ප්‍රබලම ධන කුවේරයෝ ගත්තහම එයට අලුතෙන් අලුතෙන් දේවල් එකතු කරගැනීමේ ඕනකම වගේම මේ වසරේ ලෝකේ ප්‍රධාන ධනපතියා හැටියට නම් ලැබුවා නම් ඊළඟ අවුරුද්ද අවුරුද්දෙත් ඒ ප්‍රධාන ධනපතියා වෙන්න අරව සංරක්ෂණය කරගැනීමේ ලොකු වෑයමක් එයා තුළ තියෙනවා. එතකොට මේක ප්‍රධාන ධනපතියා තුළ පමණක් නෙමෙයි සාමාන්‍ය දුප්පත් මිනිසයා තුලත් මේ ආකල්පය එහෙමම තමයි. ඒතර ඒක තමයි ලැබූ දේ ලැබූ සම්පත් පවත්වා ගැනීමේ ලෝභය. එතකොට ওই කාරණා දෙකම සඳහා පුද්ගලයා උත්සාහවත් වෙන්නේ තුන්වෙනි සාධකේ නිසා. මොකද්ද තුන්වෙනි සාධකේ? ඉන්ද්‍රිය පිනවමින් සැප විඳීමේ කැමැත්ත. එතකොට Tamanට ඉන්ද්‍රිය පිනවීමක් නැතිනම් ඉන්ද්‍රිය පිනවමින් ලබන ආස්වාදයක් නැතිනම් නොලැබූ දේවල් ලබන්නටවත් ලැබූ දේවල් පවත්වා ගන්නටවත් මිනිස්සු හෝ සත්වෝ වෑයම් කරන්නේ එතකොට මේ ඉන්ද්‍රයන්ට ඒවා තුළින් යම්කිසි සුවයක් දැනෙන නිසා ඒක තමයි කාම කියලා කියන්නේ. එතකොට කාම තණ්හා කියලා කියන්නේ ඒ ඇසින් දකින්නට කැමති දේ, කනෙන් අහන්නට කැමති දේ, නාසයෙන් ආග්‍රහණය කරන්න කැමති මේ විදිහට මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම විඳින්නට කැමති දේවල් නැවත නැවත ලැබීමේ අපේක්ෂාව තමයි කාම තණ්හා කියන්නේ. එතකොට ඒකම තමයි ලෝභය හැටියට මේ තුන් ආකාරයකින් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔය විදිහට ප්‍රධාන වශයෙන් සත්ව సంతානෙහි නොලැබූ සම්පත් ලැබීම, ලැබූ සම්පත් පවත්වා ගැනීම සහ ඉන්ද්‍රිය පිනවීමෙන් සතුටු වීම කියන මේ තුන් ආකාරයෙන් තමයි ලෝභය මූලික වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. අපේ හැඳුනේ දැන් මට මෙන්න මෙහෙම කාරණාවක් හිතෙනවා. දැන් ඔබ වහන්සේ සඳහන් කරපු ආකාරයට දැන් අම්මා කෙනෙකුට දරුවෙක්ව අතහරින්න ලෝභයි. ඒක දරුවා පොඩි කාලේ ඉඳන් දරුවා වැඩි වියටපත් වෙලා සමාජගත වුණත් අම්මා කෙනෙක් මේ ලෝභය අතහරින්න ලෝභයි. එතකොට අපේ හාමුදුරුවනේ මේ වගේ අවස්ථාවකදී මේ தত্ত্বය දැන් දැනගෙන ඉන්නවා අපේ හිතට එකගව. දැන් ඔබ වහන්සේ කියනවා අපි එක හංගනවා. එතකොට අපි එවැනි අවස්ථාවක මේ වගේ පහළ වෙන ලෝභය කියන කාරණාව කොහොමද අපි හැමෝනේ මග හැරගන්න අතහැරගන්න මොකක්ද අපිට මග? ඔව් ඇත්තටම දැන් ලෝකයෙහි අපි දැන් ඔය කියපු කාරණා තුනෙන් මුල් දෙක. ඒ කියන්නේ නොලැබූ දේවල් ලැබීම සහ ලැබූ දේවල් පවත්වා ගැනීම ලෝභයෙන්ම කළ යුතුයි කියලා නියමයක් නැහැ. ඔය දෙක ප්‍රඥාවෙනුත් කරන්න පුළුවන්. හැබැයි දැන් අර තුන්වෙනි කාරණේ ගොඩක් වෙලාවට ලෝභයෙන් තමයි. ඒ කියන්නේ ඉන්ද්‍රිය පිනවීම, ඉන්ද්‍රියයන්ගෙන් තෘප්තිමත් බවක්, සතුටක් අපේක්ෂා කිරීම. එතකොට ඒ සඳහා යම්කිසි කාම තණ්හාවක්, ලෝභයක් මූලික වෙනවා ඉන්ද්‍රිය පිනවීමේදී. නමුත් අර මුල් කරුණු දෙක ප්‍රඥාවන්තයෝ ලෝභයෙන් තොරව ඥාන සංප්‍රයුක්තවත් පවත්වන්නට සමත් වෙනවා. මොනවද මුල් කාරණා දෙක? නොලැබූ දේවල් ලැබීම සහ ලැබූ දේ පවත්වා ගැනීම. මොකටද නොලැබූ දේවල් ලබන්නේ? මොකටද ලැබූ දේ පවත්වා ගන්න? මේ ජීවිතය නඩත්තු කරගන්නට ඕන. ඉමස්ස කායස්ස තිතිය මේ ශරීරය පවත්වා ගන්න. මොකටද? බ්‍රහ්මචර්යය අනුග්‍රහය. බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස ගුණධම් වඩන්න, නිස්සරණාද්දාසය නිස්සරණ අධ්‍යාසය. ඒ කියන්නේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහා කය නඩත්තු කරගන්න ඕන. මේ කය නඩත්තු කරන්න කෑම කන්න ඕන. කෑම කන්නේ නැතුව ජීවිතේ පවත්වන්න බෑනේ. ඒතර කෑම කන්නේ නැතුව කෑම වර්ජනය කරලා ඒ පුද්ගලයා භාවනා කරනවා, නිවන් දකිනවා, ගුණධම් වඩනවා කියන දෙයක් කරන්න පුළුවන් කමක් නැහැනේ. එතකොට කය ගුණධම් වඩන්නට කය පවත්වා ගන්න ඕන, කය පවත්වා ගන්නට ආහාර ගන්න ආහාර ගන්නට නම් ආහාර සම්පාදනය කරන්න. සම්පාදනය කරන්න නම් ඒ සඳහා ද්‍රව්‍ය උපකරණ තියෙන්න ඕන. ද්‍රව්‍යෝපකරණ තියෙන්න මිල මුදල් තියෙන්න ඒ සඳහා හරි හම්බ කරන්න ඕන. එතකොට නොලැබූ සම්පත් ලබන්නට ඕන. ලැබිලා තියෙන දේවල් සතා සූපා වගේ විනාශ වෙන්නේ නැතුව, රාජසන්තක වෙන්නේ නැතුව, හොරු මංකොල්ලකාරයෝ ගන්නෙ නැතුව ඒක නඩත්තු කරගන්න. එතකොට යම් කෙනෙකුට නිවන් දැකීමේ අපේක්ෂාව පෙරදරි කරගෙන නොලැබූ දේවල් ලැබීම සහ ලැබූ දේ පවත්වා ගන්නට සිද්ධ වෙනවා. එතකොට මේක තමයි ආර්ය වංශ ප්‍රතිපදාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙලෙස් වැඩෙන ප්‍රතිපදාවකට යන්නේ නැතිව මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අපි කොහොමද කෙලෙස් නසන්නට උපකාර වෙන ආකාරයෙන් පවත්වාගන්නේ. දැන් මේ ටික මৌলিক පැහැදිලි කිරීමක් හැටියට මම කළේ ශ්‍රහන් මහත්තයා අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න එන්න. ඒ තමයි අම්මා කෙනෙක් තමන්ගේ දරුවා කෙරෙහි යම්කිසි ලෝභයක් තියෙන්න පුළුවන්. මවක් තමන්ගේ දරුවා පිළිබඳව ඇති මනෝභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහි පිරිපුන් අවස්ථාව තමයි සැබෑ මෙත්තාව. දැන් මෙත්ත සූත්‍රයේ කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මෙත් වැඩීමට උපමාව හැටියටත් දේශනා කරන්නේ මාතා යත්හා නියං පොත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. ඒවම්පි සබ්බ භූතේසු මානසම්භාවය අපරිමාණ. ඒ අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවා කෙරෙහි ජීවිත පරිත්‍යාගයෙන් ඒ දරුවාගේ යහපත અભිවෘද්ධිය වෙනුවෙන් කරන කැපකිරීම, ඒ මානසිකත්වය සියලු සත්වයන් කෙරෙහි පවත්වන්නට යෝග්‍යයි කියන. එතකොට එහෙමනම් අම්මා කෙනෙක් තුල දරුවෙක් කෙරෙහි ඇතිවෙන ඒ මානසිකත්වය උත්තරීතර මානසිකත්වයක්. හැබැයි හැම විට මේ මානසිකත්වයේ උත්තරීතරයි කියලා අපිට නිර්දේශ කරන්න බෑ. මොකද අම්මා කෙනෙක් තුල දරුවා කෙරෙහි මෙත්තාව ඇති වෙන්නටත් පුළුවන්, තෘෂ්ණාව ඇති වෙන්නටත් පුළුවන්, බලාපොරොත්තු අපේක්ෂා ඇති වෙන්නටත් පුළුවන්, කලාතුරකින් රාගය ඇති වෙන්නටත් පුළුවන්. එතකොට ඒ අවස්ථාවන්ගෙන් මව උත්සාහ කරන්නට ඕන අර රාගය, තෘෂ්ණාව, ලෝභය, බලාපොරොත්තුව, අපේක්ෂාව වෙනුවට ඒ මව තුල දරුවා කෙරෙහි හැබෑ මෙත්සිත ඇති කරගන්නට පුළුවන්. ඒ කියන්නේ මෛත්‍රිය කියලා කියන්නේ මම වගේම අනිත් කෙනාට යහපතක් වෙන්න, અભිවෘද්ධියක් වෙන්න, හොඳක් වෙන්න, සුවයක් ඇති වෙන්න, කායිකවත් මානසිකවත්. එතකොට ඒ දරුවාගේ සුවය અભිවෘද්ධිය වෙනුවෙන් මවට අවංකව කැප වෙන්නට පුළුවන් නම් එතන තියෙන්නේ ලෝභය නෙමෙයි, එතන තියෙන්නේ උත්තරීතර මෛත්‍රී මනෝභාවය. නමුත් බහුලව මවගේ සිතේ දරුවා කෙරෙහි ඇති වෙන්නේ පොදුවේ මේ ලෝභය කියන ක්ලේශ ධර්මයම තමයි විවිධ ස්වરૂපේ. ඉතින් අන්න ඒ වෙනස අපි තේරුම් ගත්තොත් තමයි අපට ලෝභය කියන දුර්වලකමින් මනස මුදවාගෙන අර මෙත්තාව නැමැති හැබෑ ගුණයට අවතීර්ණ වෙන්න පුළුවන්. අපේ හම්දුරු අහපු ප්‍රශ්නෙට හරි අපූර්වට එකට එක පෙළට එක ලෙසට හරිම විග්‍රහවන්තව ඒ පිළිතුර අපිට ලැබුණා. අපේ හැමදෙරේ මම ඒකයි බලාගෙන හිටියේ මටත් ලෝභ හිතුණා. ඒ අහපු ප්‍රශ්නෙට ඔබ වහන්සේගෙන් ලැබුණු පිළිතුර අනුව දැන් අපි කරන හැම වැඩක්ම බැලුවම ලෝභය මුල් කරගෙන සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි අපේ හැමදෙරෝ කිව්වා වගේ නුවණින් විමසලා ඇයි අපි මේ දේ කරන්නේ? ඇයි අපි මේ දේ කළ යුත්තේ කියන කාරණාව කල්පනා වෙනවා නම් විටෙකට ඔබත් මේ වංචක ධර්මවල වංචාවට හසු නොවි කටයුතු කරන තැනටපත් වෙන්නට පුළුවන්. අපේ හාමුදුරුවනේ තවත් බොහෝ දේ තිබෙනවා කතා කරන්නට අපට ලැබී තිබෙන කාල වේලාව නැවතත් ප්‍රධාන පාලක මැදිරියට යන්න සංඥාවක් ලැබෙන නිසා අපි ප්‍රධාන පාලක මැදිරියට යන්නට සූදානම් වෙනවා. ඊට කලින් නැවත නැවතත් අපි මතක් කරන ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාට අපි මෙලෙසින් කතා කරමින් සිටින්නේ රේරුකාණේ චන්ද විමල නායක ස්වාමින්වයන් වහන්සේ රචිත පොතපතේ තිබෙන වතගොත පිළිබඳව සුගත පද විවරණ වැඩසටහනින් මේ සියලු දේ හරියට හරි අපූර්වට මනාවට අපි ඔබත් එක්ක කතා කරන්නට සූදානම් වෙනවා. මෙලෙසට රූපවාහිනී නරඹන මේ වැඩසටහනම ඔබට CSTV YouTube නාලිකාව හරහත් ඒ වගේම මුහුණු පොතේ CSTV Facebook පිටුව හරහත් නරඹන්නට පුළුවන් වග අප ඉතාම සතුටින් යලි යලිත් මතක් කරන්නේ රූපවාහිනියත් අන්තර්ජාලයත් තාක්ෂණ සියල්ල ඒකාබද්ධ කළ මාධ්‍ය නාලිකාවක් විදිහට අපි සමස්තය පුරාවට මනුස්සත්වයේ මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා සියලු වැඩසටහන් කරන්නට සූදානම් වෙන නිසා අපේ හම්දුරුවනේ යලිත් අපි දහම් සාකච්ඡාවට එකතු වෙනකොට මම මේ පොත ගත්තා අතට. මොකද මගේ හිතට අවම ඊළඟ ප්‍රශ්නය අහන්නට ඕනි බලා සිටින ප්‍රේක්ෂකයින්ට දැනෙන විදිහට කියලා. අපේ හම්දුරුවනේ දැන් නොලැබූ සැප සම්පත් ලබා ගන්නනේ අපි මේ හැමදේම කරන්නේ. දරුවෝ විදිහට දෙමව්පියෝ විදිහට සමාජයේ රාජ්‍ය නිලධාරීන් විදිහට දේශපාලකයෝ විදිහට රටේ රාජ්‍ය නායකයෝ විදිහට අපේ හැමදෙනේ හැමෝම කැමති මේ නොලැබූ සැප සම්පත් ලබන්න. ඒ කෙරෙහි අපි පුදුමාකාර ඇලීමක ලෝභයක ඉන්නවා. හැබැයි දැන් ඔබ වහන්සේ විග්‍රහ කරගෙන ගිය ආකාරයට තරමක අපිටත් බයක් ආවා. නොලැබූ සැප සම්පත් ලබන්න ගිහිල්ලා අපට ලැබිච්ච සැප සම්පත්තිය ඉදිරි සැප සම්පත්තික පවා අවහිර වෙන්නට පුළුවන් කියලා. හාමුදුරුවනි මේ පොතට අනුව අපේ හාමුදුරුව විග්‍රහ කරලා තියෙන ආකාරයේ කොහොමද මේ නොලැබූ සැප සම්පත් ලැබීමේ ලෝභය පිළිබඳව? ඔව් නායක හාමුදුරුව දැන් මේ වංචික ධර්ම පොතේදී විශේෂයෙන්ම දැන් මේ ක්ලේශයන් අපේ සිතේ වංචා කරන විදිහනේ පැහැදිලි කරන්නේ. එතකොට උන්වහන්සේ පැහැදිලි කරනවා එයින් නොලැබූ සැප සම්පත් ලැබීමේ ලෝභය පරාර්ථකාමතා ධාතුකාමතාදී වෙස්ගෙන වංචා කරන්නේය. එතකොට දැන් නොලැබූ සම්පත් කිව්වහම ශහන් මහත්මයා මේ මිල මුදල් ගේ දොර ඉඩ කඩම් ධන දාහන්නේ ආදී පමණක් නෙමෙයි. කීර්තිය, ප්‍රසාදය, පරිවාර සම්පත්තිය මේවත් සම්පත් තමයි. එතකොට සත්වයා අපේක්ෂා කරන බොහෝ දේවල්. එතකොට සම්පත් කියලා අදහස් කරන්නේ සම්පත් සහ විපත් කියලා වචන දෙකක් තියෙනවා. විපත් කියලා කියන්නේ දුක දුම්නස ගෙන දෙන කාරණා හඳුන්වනවා විපත් කියලා. සම්පත් කියලා හඳුන්වන්නේ සැපය සහ සොම්නස ඇති කරන්නට හේතු වෙන කාරණා සම්පත්. එතකොට සත්වයින්ට මිල මුදල්, ගේදොර ඉඩකඩම්, යාන වාහන, අමුදරුවන් වගේම කීර්තිය, ප්‍රසාදය, පරිවාර සම්පත්තිය, තනතුරු, තාන්නමාන්න මේවත් සත්වයාට සෝමනස්යන් ඇති කරන්නට හේතු ඒ නිසා ඒවත් කාම ලෝකයේ තුල සම්පත් හැටියට තමයි හැදෙන්නේ. එතකොට දැන් ඒ නොලැබූ සම්පත් ලැබීමේ ලෝභය විවිධ ක්‍රමවලින් වංචා කරන හැටි නායක හමුදුරෝ ඊළඟට මේ පොතේ පැහැදිලි කරනවා. පළමුවෙන්ම දක්වන්නේ පරාර්ථකාමතාවේශයෙන් වංචක ලෝභය. එතකොට ලෝභය කොහොමද පරාර්ථකාමය පරාර්ථකාමය කියලා කියන්නේ අනුන්ට යහපත කිරීමේ කැමැත්ත. දැන් බුදුදහමේ ඊටාම උසස්ම ගුණයක් හැටියට දක්වන කාරණයක් තමයි පරාර්ථකාමී බව. එතකොට පරාර්ථකාමතාවය කියලා කියන්නේ අනුන්ට යහපත කිරීමේ කැමැත්ත. දැන් අර නොලැබූ සම්පත් ලබන්නට තියෙන Tamanගේ තෘෂ්ණාව මේ අනුන්ට උදව් කිරීමේ ස්වરૂපයක් අරගෙන Tamanගේ මනසේ මතුවෙන්නට පුළුවන්. දැන් නායක හඳුරෝ මේක පැහැදිලි කරනවා මෙහිදී. ඒක කොහොමද වෙන්නේ කියලා ඉතාම සූක්ෂම විදිහට දැන් ලෝකයේ අනිත්‍ය සමාජ සේවා කටයුතු සිද්ධ කරනවා සාසනික සේවා කටයුතු සිද්ධ කරනවා අන් අයගේ යහපත වෙනුවෙන් අපකැප වෙලා වැඩ කටයුතු කරන සත්පුරුෂයෙකුට බොහෝ කීර්ති ප්‍රසාද ආදිය ගලාගෙන එනවා. ඒ තනත්තාට පරිවාර සම්පත්තිය තියෙනවා, අනිත් අයගේ ගරු බුහුමන් ලැබෙනවා, තාන්න මාන්න ලැබෙනවා, කීර්ති ප්‍රසාද ලැබෙනවා. එතකොට මේවා දකිනකොට අපේ මනසේ තෘෂ්ණාව අවදි වෙලා එතකොට මටත් මේ විදිහට දේවල් තියෙනවා නම් හොඳයි. මේ විදිහට පරිවාර සම්පත්තියක්, මේ විදිහට කීර්තියක්, ප්‍රසාදයක් එහෙම මටත් ලැබුණොත් හොඳයි. ඉතින් ඒක ලබන්න නම් මාත් මේ විදිහට සමාජ සේවයට බහින්න ඕන කියන අදහසක් එනවා. දැන් එහෙම ආවට අපි මුලින්ම කිව්වනේ මේ වංචක ධර්ම ඇති වෙන්නේ ಗುಣධම් වලට නැඹුරු වෙච්ච පාපය පිළිකුල් කරන අකුසලයෙන් වළකින්නට උත්සාහ කරන ලැජ්ජ බය ඇති අයටයි කියලා. දැන් සාමාන්‍ය ලැජ්ජ බය ඇති පුද්ගලයා මෙහෙම ඍජුවම ක්ලේශයක් Tamanගේ මනසේ මතුවනහම ඒකට ඉඩ දෙන්නේ නැහැ. එතකොට ඔහු දන්නවා දැන් මේ ඉන්නේ ක්ලේශයක් කියලා. එතකොට එතනත්ත උත්සාහ කරනවා නෑ නෑ. එහෙම මේ අපි කීර්ති ප්‍රසාද බලාපොරොත්තුෙන් එහෙම නිකන් අනුන්ට උදව් කරන්න යන එක මහා නින්දිත වැඩක්නේ. ඒක සුදුසු නෑනේ. ඒක මට ගැළපෙන්නේ නෑ කියලා ඒක යටපත් කරනවා. දැන් මෙහෙම නැවත නැවත යටපත් කළාට ඔහුගේ ලෝභය නැති වෙලා නැහනේ. ලෝභය ඇතුලේ තියෙනවා. දැන් අර මේකට හොඳ උපමාවක් දක්වනවා මේ අජාන් චාහා මුද්‍රෝ උන්වහන්සේ සිහිපත් කරනවා මේ මැටි ගුලියක් අරගෙන ඒ මැටි ගුලිය ඔහම අතේ තියලා පුළුවන් තරම් තෙරපනවා. එහෙම තෙරපනකොට දැන් මැටි ගුලියට ඇතුලේ තියෙන ඉඩ කඩ ඇහිරිලා යනකොට ඊට පස්සේ මැටි ගුලිය උත්සාහ කරනවා කොතනින් හරි එළියට පනින්න. එතකොට එළියට පනින්න පැහැදිලි තැනක් නැති වෙනකොට මේ පුංචි පුංචි ඇඟිලි කරු අස්සෙන් සිදුරු අස්සෙන් ඒ සිදුරු වල හැඩයට අරක එළියට පනිනවා. සර මැටි ගුලියක් හැටියට එළියට එන්න විදිහක් නැහැ. පොඩි පොඩි මඩ රැල් හැටියට අරක එළියට එනවා. එතකොට අන්න ඒ වගේ තමයි දැන් අපේ මනසේ ලෝභය තියෙනවා ලෝභය දුරු කරලා නැහැ ලෝභය ගැන හරියට හඳුනගෙනත් නැහැ හැබැයි අර එන මනෝභාවය අපි බලහත්කාරයෙන් යට කරන්න උත්සාහ කරනවා එහෙම යට කරන්න උත්සාහ කරනකොට ඊට පස්සේ අපි අර මුල් සතිය වැඩසටහනේදී නායක හම්දුරෝ කිව්ව උපමාවක් කියනට මැටිකුලිය බිම දැම්මම ඒ භූමියේ තියෙන ස්වરૂපයට යටපැත්ත හැදෙනවා කියලා අන්න ඒ වගේ දැන් මේ තැනත්තා ලැජ්ජා බය ඇතුව පාපේ පිළිකුල් කරන ස්වභාවයෙන් යුක්තව අර කීර්ති ප්‍රශංසාදිය බලාපොරොත්තු වෙන්නම් අනිත් අයට උදව් කරන්න යන එක මහ නින්දිත වැඩක් ඒක එහෙම යොමු වෙන එක සුදුසු නැහැ කියලා යට කරනකොට ඊට පස්සේ අර ලෝභය මේ තැනත්තාගේ සිතැඟිවලට අනුව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා පටන්ගෙන අර ලාභ සත්කාර අපේක්ෂාව කියන එක తాවකාලිකව යටපත් කරලා අමතක කරලා අවංකවම අනුන්ට උදව් කිරීමේ රුචිකත්වයක් හැටියට ඔහුගේ මනසේ ඒ පරාර්ථකාමී හැඟීම ප්‍රබල වෙන්න පටන් ගන්නවා. දැන් එතකොට දැන් මුලින් ප්‍රබල වුණේ ලාභ සත්කාර ලැබීමේ අදහසනේ. ඒ අදහස එනකොට මොහු එකට ඉඩ දෙන්නේ නැහැ. ඒක යට කරනවා. ඊට පස්සේ ලාභ සත්කාර ලැබීමේ අදහස යටපත් වෙලා ගිහිල්ලා අනුන්ට උදව් කිරීමේ අදහස මූලික වෙනවා. මූලික වුණාම ඒතනත්ත කල්පනා කරනවා. එතකොට අනුන්ට උදව් කිරීම වරදක් නෙමෙයිනේ. ඒක හොඳ වැඩක්. ඒ නිසා දැන් අනුන්ට උදව් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න අනුන්ට උදව් කරනකොට අර අනිත් අයගෙන් කීර්ති ප්‍රසාදාතිය ලැබෙන්නට පටන් ගන්නවා. තමන්ගේ මනෝභාවය සපිරෙනවා. අන්න ඒ විදිහට තමයි අර පරාර්ථකාමතාවයේශයෙන් අර වංචනික ලෝභය ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේවා අහගෙන ඉන්නකොට ශාන් මහත්තයා මේ අතරම මට වුණත් සමහර කාරණා මේකේ කියනකොට මම ආපහු මුල ඉඳන් නැවත කියවලා බලනවා මේ කාරණේ නැවත තේරුම් ගන්න. මොකද දැන් මේ කියන කාරණේ මේක ඉතින් වරදක් නෙමෙයිනේ. ඉතින් මේක හොඳ ගුණයක් නේ. ඉතින් අනුන්ට උදව් කරනවා කියන එක වැරද්දක් නෙමෙයිනේ. අනුන්ට උදව් කරනවා කියන එක හොඳ දෙයක් අන්න එතනම තමයි මේ වංචනිකත්වයේ තියෙන මේ මේ සූක්ෂම බව තියෙනවා. අපේ සිංහල භාෂාව අපි කියන්නේ කොලේ වහලා වැඩ කරනවා කියලා. ඔව්. එතකොට දැන් කොලේ වහලා වැඩ කළාට කොලේ වැහුවයි කියන එක හොයාගන්න බැහැ. එතනයි තියෙන ගැටලුව. ඒ කියන්නේ ඒ වගේමයි ඒ කුසලයේ වගේමයි ගුණය වගේමයි මේක මතුවෙන්නේ. දැන් නායක හඳුරෝ මෙහි නැවත නැවත කියනවා දන දන අනුන් රවටනවයි කියන එක වංචක ධර්ම නෙමෙයි. එතන තියෙන්නේ කපටිකම. එතකොට මේ වංචක ධර්මවල ස්වභාවය තමයි Tamanට කොහොමවත් හොයන්න බෑ මොකද්ද මේ මතුවෙන මනෝභාවය කියලා හරියට මේක කුසලය විදිහටම කුසලයේ ස්වභාවයෙන්ම තමයි ඒක ක්‍රියාත්මක ඒ නිසායි Tamanම රැවටෙන්නේ ඉතින් නායක හඳුරෝ ඒක මෙහිදී ලස්සනට පැහැදිලි කරනවා මේ පොතේ මේ විදිහට කියනවා නායක හඳුරෝ සමහර විට මේ බඳු අවස්ථාවලදී ප්‍රතිරූපක පරාර්ථකාමතාව නොව නියම පරාර්ථකාමතාවෝ කුසල ඡන්දයමත් ඇතිවේ ඒ කියන්නේ දැන් දැන් මේ මනෝභාවයන් අපිට 100ට 100ක්ම නිර්දේශ කරන්න බෑ මේ ඇති වෙන්නේ වංචක ධර්මයක්මය කියලා අපිට හැමතිස්සෙම ඒක හංවඩු ගන්න බෑ මනකහමරු කියනවා සමහර වෙලාවට ඒ තනත්තාගේ අවංකවම මේ කුසල ඡන්දේ වෙන්නත් පුළුවන් එන්නේ. අනුන්ට උදව් කරන්න ඕන, අනුන්ට පිහිට වෙන්න ඕන කියලා හැබෑම අදහස වෙන්නත් පුළුවන්. හැබැයි ඒ වගේම අර යටපත් වෙච්ච ලෝභය මේ ස්වરૂපයෙන් මතුවෙනව වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා තමයි මේවා තෝරගන්න බැරි. ඇත්තම හැඟීම වෙන්නත් පුළුවන්. ඇත්තම හැඟීම මතුනොත් ඒත් ඒකත් ඒ වගේමයි. නමුත් අර ලෝභ සහගත හැඟීම මතුනොත් ඒකත් තෙනෙන්නේ අර විදිහටමයි. කුසල ප්‍රතිරූපක පරාර්ථකාමතාවේ හා කුසල පරාර්ථකාමතාවේ වෙනස තේරුම් ගැනීම නම් අතිශයින් දුෂ්කරය. ඒ දෙකෙහි වෙනස සාමාන්‍යයෙන් මෙසේ සැලකිය යුතුය. ප්‍රතිරූපක පරාර්ථකාමතාවෙන් ක්‍රියා කරන තැනැත්තා තමාට වාසියක් නොපෙනෙන තැනදී එය ගැන වැඩි සැලකිල්ලක් නොදක්වයි. කිරීමෙන් ප්‍රසිද්ධියට පැමිණෙන පරාර්ථ සාධක කටයුතු සොය සොයා කරයි. අමාරුවෙන් උවද කරයි. තමාගේ ක්‍රියාව ප්‍රසිද්ධ නොවන තැනදී උපකාරයක් ඉල්ලා එන තැනැත්තාට උවද සැලකිල්ලක් නොකරයි. ප්‍රසිද්ධ වන තැනදී අනුන්ගෙන් උපකාරයක් නොවමනා අයටද උපකාර කරන්නට තැත් කරයි. කුසල පරාර්ථකාමය ඇති තැනැත්තා ප්‍රසිද්ධ වන නොවන දෙතනදීම වෙනසක් නැතිව ක්‍රියා කරයි. දැන් එතකොට අපිට මෙන්න මෙහෙම පොඩි පොඩි පරීක්ෂණ කරලා තමයි මේවා හඳුනගන්න වෙන්නේ. දැන් අර ශහන් මහත්තයා ඉස්සල්ලා ඇහුවානේ අර මවගේ සිතේ දරුවා කෙරෙහි ඇතිවෙන හැඟීම. දැන් මවට හැමතිස්සෙම හිතෙන්නේ දරුවා කෙරෙහි ඇතිවෙන්නේ මෙත් සිතක් කියලා තමයි බොහෝ මවවරු හිතාගෙන නමුත් ඒක මෛත්‍රියද ලෝභයද කියලා හඳුනගන්න නම් ඒ මව නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන. අපි දැන් සරල උදාහරණයක් ගත්තොත් අපි හිතමු අම්මට කල්පනා වෙනවා දරුවාට යහපතක් වෙන්නට ඕන දරුවා හොඳට විභාගයෙන් සමත් වෙන්නට ඕන දරුවා අපේක්ෂා කරන රැකියාව ලැබෙන්නට ඕන හොඳ විවාහයක් කෙරෙන්නට ඕන සුවෙන් සතුටින් දරුවා ජීවත් වෙන්න. දැන් මේක ඇත්තටම මෙත්තාව වෙන්නටත් පුළුවන්. ලෝභය වෙන්නටත් පුළුවන්. දැන් මෙතන තිබුණේ ලෝභයද මෙත්තාවද කියලා කොහොමද අපි හඳුනාගන්නේ? අර දරුවාට මේ මේ යහපත වෙන්න ඕන කියලා හිතලා බැරි වෙලාවත් ඒ යහපත නොවුනහම මවට දුකක් ඇති වෙනවා නම් එහෙනම් එතන තිබිලා තියෙන මෙත්තාව නෙමෙයි. මොකද මෙත්තාවෙන් දුක ඇති වෙන්න හේතුවක් නැහැනේ. මෙත්තාව කියලා කියන්නේ කුසල චෛතසිකයක් කුසල මනෝභාව. එතකොට ඒකෙන් දුකක් පීඩාවක් ඇති වෙන්නේ එහෙමනම් දරුවාගේ යහපත අපේක්ෂා කරලා පසුව එය සිදු නොවුනහම මවට දුක ඇති වෙනවා නම් පීඩාව ඇති වෙනවා නම් ඒකේ තේරුම තිබිලා තියෙන මෙත්සිත නෙමෙයි බලාපොරොත්තු අපේක්ෂාව තෘෂ්ණාව. අන්න ඒ විදිහට අපට පොඩි පසු විවරණයක් කරලා පසු පරීක්ෂාවක් කරලා ප්‍රත්‍යවේක්ෂාවක් කරලා තමයි මේ මනෝභාවයන්ගේ හේතුව ඵලය හරියට විනිශ්චය කරගන්න වෙන්නේ. ඉතින් ඒ කාරණේ තමයි නායක හඳුරෝ මෙතනදි පැහැදිලි කරන්නේ. දැන් පරාර්ථකාමයේ හැටියට අපේ මනසේ එන මනෝභාවය ඇත්තටම කුසල මනෝභාවයක්ද මේ කියන වංචක ධර්මයේද කියලා මුලින් අපිට එකපාරට තෝරගන්න බෑ. තෝරගන්න නම් අපි නැවත නැවත සැලකිලිමත් වෙන්න ඕනේ. මම ඒ අනුන්ට උදව් කරන්න උත්සාහ කරන්නේ මොන මොන තැන්වලදීද එතකොට ඇත්තටම උදව්වක් ඕන වෙලා ආපු තැන්වලදීද මම උදව් කරන්න උත්සාහ කරන්නේ එහෙම නැත්නම් නිකන් මට තැනක් ලැබෙන තැන්වලදීද මට ප්‍රසිද්ධියක් ලැබෙන කීර්තියක් ලැබෙන එහෙම තැන්වල සමහරු එහෙම තැන් බල බලා උදව් කරනවා. ඇත්තටම අවශ්‍යතාවයක් තිබුණා වුණත් වැඩි ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නැත්තම් ඒක සැලකිල්ලට ගන්න. ඒක හොඳට නේද දැන් මම මේ උදාහරණ කිහිපයකට මට ඔබ වහන්සේ කියනකොට ඇත්තටම චිත්‍ර රූපම වෙන්න පටන් ගත්තා. දැන් මුහුණු පොතේ එහෙම ඉන්නවනේ. ඔය වගේ ගොඩාක් ඉන්නවා. ඒ වගේ ඉන්නවා. එතකොට දැන් ඒගොල්ලෝ ඒකටත් තව කතාවකුත් හදාගන්නවා. ඒ හදාගන්නේ මොකද්ද? නෑ ඉතින් මේවා ප්‍රසිද්ධ කළාම තමයි අනිත් අය දැනගෙන ඒගොල්ලත් පින්කම් වලට යොමු වෙන්නේ. ඒ වැඩි දෙනෙක් පින්කම් වලට යොමු කරන්නයි අපි මේවා මුහුණු පොතට දාන්නේ. එතකොට මේවා ප්‍රසිද්ධ කරන්නේ අපි මේ නම් ගහන්නේ අපට ඕනෑවට නෙමෙයි. මේවා කියවනකොට තවත් අය පින්කම් කරන්න යම. දැන් තවත් වංචක ධර්මයක් එතනට එකතු වෙනවා. මෙන්න මේ විදිහට මේවා අර හරියට නිකන් පැටව ගහන ස්වරූපෙන් එකක් වහගන්න තව එකක් ඒක වහගන්න තව එකක් මොකද දැන් පුද්ගලයාගේ සිත සූදානම් නැන්නේ තමන් වරදකරුවෙක් කියන එක පිළිගන්න මොකද ඒ තමන් වරදකරුවෙක් කියන එක ඇත්තටම ශහන් මහත්මයා අපට දැනුනොත් ඒක ලොකු මානසික පීඩාවක් ඒක තමන්ගේ මනස විසින් තමන්ට චෝදනා කරන එක ලෝකේ අන් අය විසින් කරන චෝදනාවට වඩා බරපතලයි. එතකොට ලෝකේ කවුරු අපට චෝදනා කළා වුණත් මට හැඟෙනවා නම් මම නිවැරදි කියලා ලොකු ශක්තිමත් බවකින් ඉන්න පුළුවන්. ඒක හරි වුණත් වැරදි වුණත් මට මාව නිවැරදි කියලා හිතෙන තාක්කල් මට ලොකු හයියක් තියෙනවා. හැබැයි මගේ මනසින් මට දැනුණොත් එහෙනම් මම වැරදි කරුවෙක්, මම වංචනිකයෙක්, මට වැරදුනා, මට රැවටුණා, මම රැවටුණා කියලා ඒක ලොකු චිත්ත පීඩාවක්. ඒ නිසා අපේ මනස හැමතිස්සෙම උත්සාහ කරනවා ඒ මම කියන කෙනා ආරක්ෂා කරන්න. මම කියලා කෙනෙක් නැහැ. මම කියලා ඉන්නේ අපි ගොඩනගාගත්තු සංකල්ප ටික. ඒතකොට මේ සංකල්පේ බිඳෙන්න ඉඩ දෙන්නේ නැහැ. කොහොම හරි ඒක රකින්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි අර අර විදිහට එක එක උපාය මාර්ග අපේ මනස විසින් යොදන්නේ. නෑ ඉතින් අපි මේ බෝඩ් එක ගැහුවේ අනිත් අයටත් දැනගන්නයි. එතකොට තව අය මේ පින්කම් වලට යොමු වෙනවා. මේක මේ මගේ වැරද්දක් නෙමෙයි, මගේ වංචාවක් නෙමෙයි, මගේ මේ ලෝභකම නිසාම නෙමෙයි මම මේක කරන්නේ. වැඩි දෙනකොට යහපත කරන්නයි කියලා ඒකත් පරාර්ථකාමතා ස්වරූපයෙන්ම මතුවෙන්නට පටන් ගන්නවා. ඊළඟට තව සමහර අවස්ථාවල දැන් අපේම මනසේ උනත් අපට දැරීලා තියෙන අවස්ථාවක් තමයි. දැන් ඔන්න සමහරු අපෙන් යමක් ඉල්ලනකොට නිකන් හරීම මේ කෘතවේදීව යටහත් පහත් එහෙම ඉල්ලනවා නම් දෙන්න හිතෙනවා. හැබැයි නිකන් එහෙම මේ සද්දේ දාලා කෑ ගහලා නිකන් රවලා ඒක අපිට ලැබෙන්නම ඕන වගේ. අඳුරේ අර වචන ටික කියන්නේ ගෑස් පෙන්නලා කියලා. අන්න ගෑස් පෙන්නලා ඉල්ලනකොට අපිට නිකන් දෙන්න හිතෙන්නේ නැහැ. එතකොට දැන් ඒ මොකක් නිසාද එහෙම දෙන්න හිතෙන්නේ නැත්තේ කියලා බැලුවොත් ඇත්තටම සමහරලාට දැන් මේ මිනිස්සයාට එච්චර කතා බහ කරන්න ඒ මනුස්සයා දක්ෂ නැති වෙන්න පුළුවන්. ඒ යාගේ කතා ස්වරූපය වෙන්න පුළුවන්. නිකන් මට දෙන්න කියලා ඉල්ලන. දැන් අපි හිතමු පොඩි දරුවෝ ගත්තාම සමහර දරුවෝ බැගෑපත් වෙලා හඬා වැළපෙනවා. සමහර දරුවෝ කෑ ගහලා ගහලා පෙරලිලා මේ අම්මා තාත්තටත් පීඩා කරන්න ඇවිල්ලා එහෙම තමයි දේවල් ඉල්ලන්නේ. ඒ ඒ දරුවෝ පුරුදු වෙලා තියෙන හැටි. ඒක හොඳයි කියනවා නෙමෙයි. ඒ දරුවෝ යම් යම් දෙයකට ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙච්ච හැටි. ඒ වගේ සමාජයේ සමහරු ඉන්නවා හරියම බැගෑපත් වෙලා දේවල් ඉල්ල ගන්න දක්ෂයි. සමහරු ඉන්නවා ඒගොල්ලන්ට එහෙම කතා කරන්න තේරෙන්නේ ඒ කෞශල්‍ය එච්චර හුරු වෙලා ඇත්තටම අවශ්‍යතාවය තියෙනවා. නමුත් ඒ ඉල්ලන හැටියට දෙන්න හිතෙන්නේ නමුත් සැබෑවටම අපි පරාර්ථකාමී අදහසින් කටයුතු කරන අය අපට ඒ මනුස්සයා ඉල්ලන විදිහ වැදගත් වෙන්න විදිහක් නැහැ. දීමේ චේතනාව විතරයි තියෙන්නේ. දීමේ චේතනාව සහ ඔහුගේ අවශ්‍යතාවය. එතකොට ඇත්තටම අනුන්ට යහපතක් කරන්න ඕන නම් ඔහු ඉල්ලන්නේ කොහොමද කියන එක ගැන නෙමෙයි අපි සැලකිලිමත් වෙන්න ඕනේ මම මේ දෙන දෙයෙන් ඔහුට යහපතක් වෙනවද කියන එක. ඒ යහපත වෙනවා නම් අපි එතනදී දෙන්න ඉදිරිපත් වෙන්නට ඕනේ. යහපතක් නොවෙනවා නම් බැගෑපත් වෙලා නේ රාලහාමි මට මේක දෙන්න කියලා වැඳලා කිව්වා වුණත් දෙන්නට සුදුසු නැහැ ඔහුට යහපතක් නොවෙනවා. නමුත් ගොඩාක් වෙලාවට සමාජයේ කෛරාටිකයින්ට පුළුවන් වෙලා තියෙන අපිව රවට්ටන්න ඒ කෛරාටිකයෝ දන්නවා බැගෑපත් වෙලා අනේ මහත්තයා අනේ නෝන මහත්තයා බුදු වෙන්න ඕන මේ මේ යහපත වෙන්න ඕන කියලා අර මුරුංගත්තේ තියනවා කියන්නේ. ඒ මුරුංගත්තේ තියලා කතා කරාම ගේ ඇතුලේ Tamanට කන්න බොන්න තියෙන දේත් ගෙනහිල්ලා දෙනවා. හැබැයි හැබෑවටම අවශ්‍යතාවයේ තියෙන මිනිස්සෙක් ඇවිල්ලා ඉල්ලනකොට අර බැගෑපත් වෙන වචන ටික නැත්තම් දෙන්න හිතෙන්නේ නැහැ. ඒතකොට මේ මේ තැන්වල මොකද්ද තියෙන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් අපි ඒ තැන්වලත් එක්තරා ප්‍රමාණයකින් මේ වංචක ධර්ම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අපට ආවඩනවනම් අපට දැගෑපත් වෙනවනම් අපි ඉහලින් තියලා ඒ අය නිකන් නිවට තැනක ඉඳගෙන ඉල්ලනවනම් මම ලෑස්ති දෙන්න. එතන ඉතින් එක්තරා අනුකම්පාවකුත් ක්‍රියාත්මක වෙනවා. හැබැයි කොච්චර අවශ්‍යතාවයේ තිබුණත් නිකන් අර විදිහට නිකන් ගෑස් පෙන්නලා එනවනම් දෙන්න ලෑස්ති නැහැ. ඉතින් ඒ වගේ තැන්වලත් මොකද්ද අපේ මනසේ ක්‍රියාත්මක වෙන මනෝභාවය කියලා අපි සොයලා බලන්න ඕනේ. ඊළඟට තව සමහර අවස්ථාවල අපට පෙනෙනවා දැන් ඔන්න අපි හිතමුකෝ යම්කිසි දුගියෙක් යාචකයෙක් ඇවිල්ලා යමක් ඉල්ලනවා. අපි දෙනවා. දුන්නන් පස්සේ පස්සේ අපට කවුරු හරි කියනෝ අපරාධ ওই මිනිස්සයාට දුන්නේ ඒ මිනිස්සයා ඕක ගිහිල්ලා මේ කසිප්පු ටිකක් බොන එකයි ඕක කරන්නේ එහෙම නැත්නම් ඕක සූදුවට යොදවන එකයි කරන්නේ උම කියලා කියනවා කිව්වට පස්සේ දැන් එතකොට අපි මොකද කියන්නේ ඒක මට අදාළ නෑනේ මම දුන්නා ඉච්චරයි මම අතහැරියා. එතකොට මට ඒක අදාළ නැහැ. දැන් එතකොට ඇත්තටම ඒ මනුස්සයාට දුන්නන් පස්සේ ඒ මනුස්සයා මොකද්ද කරන්නේ කියන එක මට පාලනය කරන්න බෑ. හැබැයි ඇත්තටම මම දෙන්නේ පරාර්ථකාමීව නම්. පරාර්ථ කියලා කියන්නේ අනුන්ට යහපත කිරීමේ අදහස. අනුන්ට යහපත කිරීමේ අදහසින් නම් ශහන් මහත්තයා මම දෙන්නේ. එතකොට මම දුන්න ඒ මනුස්සයා මොනවා කරගත්තත් මට කමක් නැහැ කියලා මට කියන්න බෑ. ඉතින් ඒ මනුස්සයා මොනවා කරගත්තත් කමක් නැත්තම් ඒක පර අර්ථය නෙමෙයිනේ. ඒ මනුස්සයා ඒකෙන් සූදුවට යොදවලා ඒ මනුස්සයා ඒකෙන් වැරදි වැඩ කරන යොමු වෙන්නේ. මත්පැන් බීලා විනාශ වෙනවනම්, මත් කුඩු පාවිච්චි කරලා විනාශ වෙනවා. ඉතින් මේ මිනිහා මොනවා කරගත්තත් මට අදාළ නැහැ. මම දුන්නා එච්චරයි කියන්න බෑ. ඉතින් එහෙනම් එතන පරාර්ථයක් නැහැනේ. ඒ කියන්නේ හැමදෙරේ දැන් එහෙම අවස්ථාවකදී පරිත්‍යාග කළා මට ඇඟ බේර ගන්නත් බෑ. ඇඟ බේර ගන්න බෑ. ඉතින් ඇඟ බේර ගන්නව එතන පරාර්ථයක් නැහැ. එහෙනම් එතන කරලා තියෙන්නේ මොකද්ද? අනේකා රකින්නට නෙමෙයි දීලා තියෙන්නේ මගේ ගැලවීම සඳහා. දැන් හොඳට හිතලා බලන්නකෝ බස් එකේ යනකොට හරි වාහනේ යනකොට හරි දැන් බස් එකේ යනකොට ඉස්සර මිනිස්සු ඉල්ලගෙන ඉල්ලගෙන ඇවිල්ලා ඔන්න අපි ළඟ අත දික් කරගෙන ඉන්නවා. දැන් ඒ මනුස්සයාට අපි කාසියක් දෙන්නේ ඇත්තටම ඒ මනුස්සයා රකින්නද මම රැකෙන්නද? හරියට හිතලා බැලුවොත් බොහෝ දෙනා දෙන්නේ Taman රැකෙන්නේ. ඒ මොකද දැන් අර මිනිස්සයා යන්නේ නැහැ දුන්න නැත්තා. දැන් අනිත් ඔක්කොම අපේ මූණ දිහා බලනවා. එතකොට දැන් අපිට පොඩි ලැජ්ජා සහගත හැඟීමක් එනවා. මේ මිනිහා <laughs> මෙතනින් පිටත් කරගන්න නම් කීයක් හරි දෙන්න වෙනවා. එතකොට කීයක් හරි ඇදලා දීලා සමහරලාට අනිත් අය දුන්නේ රුපියල් 5ක් නම් අපි 10ක් දෙන්නට ඉදිරිපත් වෙනවා. ඒ මොකද අපි එහෙම ලෝභ නැහැ. කියලා පෙන්වන්නේ. ඒතර අවසානයේ රැකලා තියෙන්නේ අර යාචකයා නෙමෙයි පරාර්ථය නෙමෙයි තමන්ව රැක ගැනීම අදහස. තමන්ගේ தත්ත්වය රැකගෙන. தත්ත්වය රැකගෙන තියෙනවා. ඊළඟට දැන් අපි වාහනවල යනකොට නම් දැන් අපිට පේනවනේ ඔය ට්‍රැෆික් ලයිට් ළඟ එහෙම දැන් ඕන තරම් අය ඉන්නවා ඒ විදිහට ඉල්ලන්නේ. ඉතින් ඇත්තටම ට්‍රැෆික් ලයිට් වලදී සමහර වෙලාවට වාහනයට ඇවිල්ලා තට්ටු කරලා ඉල්ලනවා. ප්‍රතිපත්තියක් හැටියට මම නම් ට්‍රැෆික් ලයිට් වලදී ඇවිදින් ඉල්ලුවට කොහොමවත්ම දෙන්නේ නැහැ. මොකද ඒක හරිම අනතුරුදායක තැන. අරහෙන් බල්බේ පත්තු වෙනකොටම මෙහෙන් සියලු දෙනාම වේගෙන් වාහනේ ඇදගෙන යන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් ඒ අතරතුරේ අර මිනිස්සු මේ මේ මුදල් හුවමාරු කර කර ඉන්නකොට ඒ ගැන අවධානයක් නැහැ. ලොකු අනතුරු වෙන්නට පුළුවන්. ඒ නිසා අපි ඒක යාචකයින් දිරිගන්වන්නට සුදුසු තැනක් නෙමෙයි. ඒ නිසා මම නම් ප්‍රතිපදාවක් හැටියටම ඒ බඳු තැන්වලදී මුදල් ඉල්ලුවට දෙන්නේ නැහැ. එතකොට නමුත් බොහෝ දෙනාට වෙන්නේ එහා පැත්තේ වාහනයට තට්ටු කරලා කීයක් හරි ඉල්ල ගන්නවා මේ පැත්තේ වාහනයට තට්ටු කරනකොට දැන් අර මිනිස්සු අපි දිහා බලනවා බලනකොට අර මිනිස්සයාට මොනෝ වුණක් කවන්නේ මගේ ඇඟ බේර ගන්න මම කීයක් හරි දෙන්න වෙනවා. ඉතින් අන්න ඒ වගේ හුඟක් වෙලාවට අපි යාචකයින්ට දීලා තියෙන්නේ අසරණයින්ට දීලා තියෙන්නේ මොකටද කියලා බැලුවොත් අවසානයේ තමන් රැකෙන. ඊළඟට දැන් ප්‍රසිද්ධම කාරණේනේ සිල්වතුන්ට ගුණවතුන්ට දීපුවාම ගොඩක් පින් සිද්ධ වෙනවා කියලා ළඟ පන්සල අතහැරලා ආරණ්‍ය හොයාගෙන ගල්ලෙන් හොයාගෙන භාවනා ස්ථාන හොයාගෙන යනවා. දැන් මේ හොයාගෙන ගිහින් තියෙන උන්වහන්සේලාට ගුණධම් වඩන්න උදව් කරන්නද? නෑ නෑ සිල්වතුන්ට දුන්නාම අපේ පින වැඩි වෙනවා. එතකොට උන්වහන්සේලාට මොනවා වුණත් කමක් නැහැ. දැන් දැන් ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් තමයි අපි හිතමුකෝ. දැන් ඔන්න ඒ වගේ ආරණ්‍යයකට දානයක් දෙන්න යනකොට පාන්දර ඉඳන් ඉතින් 7-8 දෙනෙක් එකතු වෙලා එක කෙනෙක් එක එක ව්‍යංජන එක එක්කෙනා එක එක බත උයාගෙන දැන් යනවා. ගියන් පස්සේ මුලින්ම බෙදන්න ගන්නේ කවුරු ගෙනිච්ච එකද? Taman ගෙනිච්ච එක. ඊට පස්සේ බෙදනකොට අනිත් ඔක්කොම බෙදන ඒවා පිළිගෙන මම බෙදන එකම හාමුදුරු අත වැහුවොත් එහෙනම් මොකද? අනේ හාමුදුරනේ ටිකක් හරි වළඳන්න අපට පිං සිද්ධ වෙනවා. දැන් අර හාමුදුරු අත වහන්නේ උන්වහන්සේට අපත්‍ය නිසා. එතකොට අපත්‍ය වුණත් කමන්නේ වළඳන්න අපිට පින් සිද්ධ කරගන්න. එතකොට මගේ පින මට කරගන්න ඕන ඔබ වහන්සේ අපත්‍ය වෙලා රෝහල්ගත වුණාට මට කරන්න දෙයක් නැහැ. එතකොට බලන්න මොන තරම් ප්‍රාථමික ආකල්පද කියලා. එතකොට අපිට බැලූ බැලමට පේනෙන්නේ අපි ආරණ්‍යයට දන් දුන්නා, අපි භාවනා ස්ථානෙට දන් දුන්නා, අපි වාර්ෂිකව දෙනවනේ මෙහෙම දානයක්, අපි අඛණ්ඩව දන් දුන්නා සාසනයේ පැවැත්මට කියලා තමයි හිතාගෙන. නමුත් ඇතුළත ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ඔබ වහන්සේ අපත්‍ය වෙලා රෝහල්ගත වුණක් කමන්නේ. ඒ සිල්වතුන්ට දීමේ කුසලය මට කරගන්න ඕන. ඒතර ගමේ පන්සලේ හාමුදුරන්ට දුන්නට මගේ පින ලොකු වෙන්නේ නැහැ. ඒතර ආරණ්‍යයට දුන්නොත් තමයි මගේ පින වැඩි වෙන්නේ. ඒ නිසා හොයාගෙන ගිහින් දෙන්න. ඒතර මේ හැම තැනකම බහුලව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ වංචක ධර්ම. ඉතින් මේ විදිහට තමයි පරාර්ථකාමතාවයේසේ මේ වංචනික ස්වභාවය අපේ මනස තුළ ක්‍රියාත්මක අපිට මොකද අපි දසසිල් උපාසක ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට. අපේ හාමුදුරුවෝ හරි අපූර්වට උදාහරණ පෙළක් එක දිගට අරගෙන ආවා. වෙලාවට මේ රූපවාහිනිය බලන ඔබත් ඔබත් මේ වැරද කළා නම් බිම බලා ගන්නට ඇති. උණු හින්දා බොන්නත් බෑ. කිරිහින්ද වීසි කරන්නත් බෑ. දෙලවක් අතර ඔබ තනි වෙන්න ඇති. හැබැයි මතක තියාගන්න. කොලේ වැහලා වැඩ කරන්න යන්නත් එපා. අද පටන් උගුරට හොරා බෙහෙත් බොන්න යන්නත් එපා. අපි අද වැඩසටහනේ වැඩිදුරටත් තවදුරටත් කතා බහට ලක් කළේ සුගත පද විවරණ වැඩසටහන ඔස්සේ රේරුකාණී චන්දවිමල අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ සඳහන් කළ කෘතියේ වංචක ධර්මයන්හි ලෝභය වර නැගෙන ආකාර පිළිබඳව. අපට අදට මේ වැඩසටහනින් සමුගෙන යන්නට සූදානම් වන්නට සිදු වෙනවා. ඉතින් අප සමුගන්නා මොහොතේ අද දවසේ මේ වැඩසටහන පුරාවට සිය අනුග්‍රහකත්වයේ අනුශාසකත්වයේ තිරින කරමින් හරි අපූර්වට මේ වැඩසටහනේ දහම් කරුණු සුපෝෂණය කළ අපේ හාමුදුරන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම අවශ්‍යමයි. අපේ හාමුදුරුවනි ඔබ වහන්සේට යලි යලිත් අප නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. අප වෙනුවෙන් වැඩම කළේ ධම්මසුනට සදහම් දෙසුමට මැදිරි පරිශ්‍රයට ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමින්වයන් වහන්සේ අපේ හඳුන්නේ යලිත් වතාවක් මීළඟ වැඩසටහනටත් ඔබ වහන්සේව කැඳවාගෙන ඉන්නට වැඩමවා වදාරවන්නට අප ඊ타ත්ම අභිප්‍රායෙන් අප උත්සාහයෙන් ඒ වගේම අදිෂ්ඨහනෙන් යුතුව බලා සිටිනවා අප දන්නවා ප්‍රේක්ෂක ඔබත් මීළඟ වැඩසටහනි ඉතිරි කොටස නැවත විකාශය වන්නේ කවදාද කියන කාරණාව මාන බලමින් සිටින කාරණාවක් වෙනවා ඉතින් රූපවාහිනිය තුලත් ඒ වගේම Facebook නාලිකාව තුලත් CSTV YouTube නාලිකාවෙත් මේ වැඩසටහන නරඹන්නට ඔබට ඇරයුම් කරමින් අදට මෙලෙසට වැඩසටහන නිමාවට පත් කරන්නට සූදානම් වෙනවා. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනීය ඔබටත් රටටත් යහපතක්ම වේවා.